එතකොට අපිට පේනවා මේ හිතන්න බැරි කම බුදු කෙනෙක් ළඟ පැවිදි වුණා. බුදු කෙනෙකුගේ ධර්මයේ ශ්‍රවණය කළා. සිතන්න බැරි කම තරම් අවාසනාවන්ත කමක්. මේ ලෝකේ වෙන නැහැ. සිතන්න බැරි කම තරම් අවාසනාවන්ත කමක් වෙන නැහැ. අයියේ Tamanට ප්‍රඥාව සම්පූර්ණයෙන්ම විවෘත වෙන්නේ ප්‍රඥාව කියන එක සල්ලි වලට විරුද්ධ වෙන එකක් නෙමෙයි. ඉදකටන් දේපල වලට විරුද්ධ වෙන එකක් නෙමෙයි. දැනුගත්කමට විරුද්ධ වෙන එකක් නෙමෙයි. ප්‍රඥාව කියන එක සිතන්න පුළුවන් කමට විරුද්ධ වෙන එකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සියලු දේ නැති වුණත් ප්‍රඥාව නැති වෙලා නැත්තම් එයා දිලිදු නෑ. සියලු දේ නැති වුණත් ප්‍රඥාව නැති වෙලා නැත්නම් එයා දිලිදු නෑ. සියලු දේ තිබුණත් ප්‍රඥාව නැත්නම් එයා දිලින්දේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ධනවතා දිලින්දා දැකපු ආකාරය. එතකොට උන්වහන්සේ ධනවතා කියේ කාටද? ප්‍රඥාවන්තයාටයි. දිලින්දා කියේ කාටද? ප්‍රඥා රහිතයාටයි. එවනම් පින්තුණී මේක අපේ ජීවිතයේ තියෙන විශාලම අභියෝගය. මොකද්ද? ගෞතම බුදුරජුන්ගේ ධර්මය ඉදිරියේ අපි නෝනින් විමසා ඒ ධර්මයේ ගන්නා ප්‍රඥාවන්තයෙන් වෙන්නේ කොහොමද? ඔය දුර අභියෝගයක් තියනවාද? ඔය දුර අභියෝගයක් නෑ. ඔබට තියෙන විශාලම අභියෝගය ඕක තමයි. මොකද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලබා ගන්නා ප්‍රඥාවන්තෙක් වෙන්නේ කොහොමද කියන එකයි. ඇයි ඒ ධර්මයේ ලබා ගන්න තිබෙන්නේ මොකෙන්ද? නුවණින් විමසීමෙන්මයි. යෝනිසෝ මනසිකාරයෙන්මයි ඒ ධර්මයේ ලබා ගන්න තිබෙන්නේ වෙන ක්‍රමයකට නොවේ. කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙනවා. දැන් බලන අර සුණක් අතර මුණ ගැහෙන්නේ කල්යාණ මිත්‍රයන් අතර ලෝකයෙහි පරම කල්යාණ මිත්‍ර වූ ශාස්ත්‍රුන් වහන්සේ ඇසුරු කළා. රාතන් වහන්සේලත් එක්ක වාඩි වෙලා හිටියා. බුදුරජාණන් වහන්සේ සමග මෙයා පින්ඳ පාතිත් වැටියා. බුදුරජාණන් වහන්සේ ඉස්සර වෙලා වාඩි වෙලා මෙයා යනවා පිටිපස්සෙන්. නමුත් බලන්න ප්‍රඥාව නැතිකම මෙයාට සියලු දේ අහිමි කළා. ඒ නිසා පින්වතුනි අපි මේකෙන් තීරුම් ගත යුතු මොකද්ද? ප්‍රඥාව ඇති කර ගැනීම තමයි අපට තිබෙන විශාලම ලාභය. අනික හොඳට මතක තියාගන්න අපි මේ ධර්මයේ ගන්නේ ලෝකයා ඉදිරියේ උදම්මනන්න නෙමෙයි. අපි මේ ධර්මයේ ගන්නේ අපි හරි නුඹ වැරදි කියන්න නෙවෙයි. අපි තමයි හරි නුඹලා වැරදි කියන්න නෙමෙයි. අපි මේ ධර්මයේ ගන්නේ ජීවිතය අවබෝධ කිරීම පිණිස විතරයි. වෙන කිසිම අරමුණක් පිණිස ධර්මයේ හොයන්න එපා. ධර්මයේ තියෙන කුමක් පිණිසද? ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස විතරයි. ධර්මයේ තිබෙන්නේ මම තමයි ශ්‍රේෂ්ඨ කෙනා, නුඹලා ශ්‍රේෂ්ඨ නැත කියන්න නෙවෙයි. ධර්මයේ තිබෙන ජීවිත ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස විතරයි. වෙන කිසි දෙයක් උදෙසා ධර්මයේ නැහැ. ධර්මයේ වෙන දෙයක් උදෙසා පාවිච්චි වෙනවාද? එවල ඉඳලා ධර්මයෙන් කෙරෙන දේ කෙරෙන්නේ නැහැ. පින්තුනේ ධර්මයේ තිබෙන ජීවිතය අවබෝධ කර ගැනීම පිණිස විතරයි. එතකොට මේ ජීවිත අවබෝධයට උවමනා කරන මූලික දේ අප තුල තිබෙන්නේ මූලික දේ තමයි නෝනින් විමසීම. නෝනින් විමස විමසා නෝනින් විමස විමසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ජීවිතේමයි අවබෝධ කළ යුත්තේ. නෝනින් විමස විමසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුලින් ජීවිතය ගැනමයි තේරුම් ගත යුත්තේ. ජීවිතයම අවබෝධ කරගත යුත්තේ අපට වෙන කිසි දෙයක් නැහැ. පින්වතුනි කලාතුරකින් ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබෙනවා. දැන් අපි ගත්තොත් මා ඔබට කිව්ව සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. සම්මාදිට්ඨියට ආපු එක්කෙනෙක් සංසාරේ ඉපදී ඉපදී යන්නද කැමති සසරෙන් නික්මෙන්නද කැමති? සසරෙන් නික්මෙන්න කැමති. එහෙනම් එයාට නික්මීමේ සසරෙන් නික්මීමේ සංකල්පන අය තියෙනවා. නෙක්කම් සංකල්පන. සසරින් නික්වීමේ සංකල්පන අය තියෙනවා. එයාට. ඊළඟට අව්‍යාපාද සංකල්පන. අව්‍යාපාද කියන්නේ ඔව් තරහ දුරු කර ගන්නවා. විහිංසා සංකල්පනා එයා දුරු කරනවා දුරු කරලා අවිහිංසා සංකල්පනා දියුණු කරනවා විහිංසා සංකල්පනා කියන්නේ ඔව් හිංසා කිරීම. හිංසා කරන සිටිවිලි එයා බැහැර කළා අහිංසාව ඇති කරගන්නවා. දැන් බලන්න චතුරාර්ය සත්‍ය ධර්මයත් එක්ක මිනිසෙක් හොඳ මනුස්සත්වයක් නෙමෙයිද ගොඩ නැගෙන්නේ. අයියාට ලෝකේ ඕන එකක් අතාරින්න පුළුවන්. නික්කම්ම සංකල්පනාව තියෙනවා. අව්‍යාද අව්‍යාපාද සංකල්පනාව තියෙනවා. තරහා යාට අතාරින්න පුළුවන්. ව්‍යාපාද රහිතව ඉන්න පුළුවන්. අවිහිංසා සංකල්පනාවය තියෙනවා. එයාට පුළුවන් මේ හිංසාවෙන් තොරව ඉන්න. එතකොට සම්මා දිට්ඨිය ඇති වුණොත් සම්මා සංකල්පය ඇති වෙනවා. ඊට පස්සේ යාට පුළුවන් සම්මා වාචා ඇති කරගන්න. එයා බොරුවෙන් ලෝකයා රවට්ටන්නේ කේලමෙන් විනාශ කරන්නේ නැහැ. පරුස වචන හිස් වචන වලින් විනාශ කරන්නේ නැහැ. සම්මා වාචාවල් තියෙනවා. සම්මා කම්මන්තය ප්‍රාණඝාතය කරන්නේ නැහැ ලෝකේ. එතකොට බලන්න නියම විදියට සීලයක් නියම විදියට සීලයක් ආරක්ෂා කරගන්න නම් එයාට පැහැදිලිව තියෙන්න ඕනේ සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන අවබෝධය තියෙන එක්කෙනා තමයි නියම විදියට සීලය ආරක්ෂා කරන්නේ. එතකොට එයා ප්‍රාණඝාතයෙන් වෙන් වී වාසය කරනවා. ඊළඟට සොරකමින් වෙන් වී වාසය කරනවා. ඊළඟට ඔව් එයා කාම සේවනේ වැරදි කාම සේවනේ කරන්නේ. එහෙම අවශ්‍යතාවයක් යාට නැහැ. මත්පැන් මත්ද්‍රව්‍ය පස්සේ දුවන්නේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒ ඔක්කොම ඇති වෙන්නේ ආරි සත්‍ය ගැන නොදැනීම නිසාමයි. ඊට පස්සේ යා මොකද කරන්නේ සම්මා යා ජීවිතේ යහපත්ත ගෙවනවා Tamanටත් අනුන්ටත් කරදරයක් නැති ආකාරයට සම්මා ආජීවය ඊළඟට යා මොකද කරන්නේ සම්මා වායාම සම්මා වායාම ඇති වෙන්නේ මෙහෙමයි එයා දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නේද මේ චතුරාර්ය සත්‍යයයි කියලා දැනගත්තේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්නකොට එයා ඉගෙන ගන්නවා කුසල් අකුසල්. දැන් එයා ලෝකෙ තුලින් නෙමෙයි මේක බලන්නේ. කොමක් තුලින්ද? තමා තුලින්. තමා තුලින් බලද්දී එයාට පේනවා තමන් තුල තියෙන අකුසල්. තමන් තුල තියෙන අකුසල් පේනකට මොකද වෙන්නේ? එයාට ඒ ගැන කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. එයාට කැමැත්තක් ඇති වෙන්නේ අකුසල් ප්‍රහාණය කරන්න නැත්නම් හොඳයි. අනේ මේව නැති කරගන්න ඕනේ. මේව නැති කරගන්න ඕනේ. එතකොට එයාට කැමැත්තක් ඇති වෙනවා උපන් අකුසල් දුරු කිරීමේ කැමැත්ත. උපන් අකුසල් ප්‍රහාණය කිරීමේ කැමැත්ත එයාට ඇති වෙනවා. ඒකට තමයි කියන්නේ සම්මා වායාම. ඊළඟට යා දන්නවා තව අකුසල් තියෙනවා තාම හිතේ හටගෙන නැහැ. ඒ අකුසල් හට ගන්නවාට එයා කැමති නෑ. එයා කැමති අකුසල් හට නොගන්නවාටයි. එයා මොකද කරන්නේ? නූපන් අකුසල් නූපදවන්න කැමති වෙනවා. ඔන්න නියම ධර්මාර්ගයට වැටුනහම වෙනදී. දැන් එයාට එයා ධර්මයේ තුලින් ඉගෙන ගන්නවා උපන් කුසල් කුසල් ඉගෙන ගන්නවා. දැන් එයා කල්පනා කරනවා මේ මේ කුසල් මා තුල තාම ඉපදිලා නැහැ. කුසල් තියෙනවනේ යහපත් දේවල්. සමාධිය, සී අංග සම්පූර්ණ සීලය, සමාධිය, ප්‍රඥාව ආදී ඒවත් තමන්ගේ හිතේ හට අරගෙන නැහැ. එතකොට එයා කල්පනා කරනවා මේ නූපන් කුසල් උපදව ගන්න ආස කරනවා. දැන් තමන් තුලින් බලන්නේ නැත්නම් තමන්ව ඒක මේ සම්මා වායාම එන්නේ නැහැ. නූපන් කුසල් උපදව ගන්න කල්පනා කරනවා. ඒ සඳහා වීරිය කරනවා, මහන්සි වෙනවා. දැන් Tamanට ඉපදිච්ච කුසල් තියෙනවා. Taman සීලයක් පොඩ්ඩක් හරි පුරුදු කරලා තියෙනවා. සමාධියක් පොඩ්ඩක් පුරුදු කරලා තියෙනවා. නුවණින් මෙනෙහි කිරීම ටිකක් පුරුදු කරනවා. එතකොට මෙයාට මොකද හිතෙන්නේ? අනේ මම මේක තව තවත් වැඩි දියුණු කරගන්න ඕනේ. මම මේක වැඩි දියුණු කරගන්න ඕනේ. ඔන්න සම්මා වායාම. දැන් බලන්න මේ ඔක්කොට මුල මොකද්ද? සම්මා දිට්ඨි නේද? ඊට පස්සේ එයා මොකද කරන්නේ? එහෙම කරනකොට එයාගේ හිත එයා සිහියෙන් ඉන්න පුරුදු වෙනවා. දැන් අකුසල් වලට කැමතිත් නෑ. අකුසල් තියෙන අකුසල් වලට කැමතිත් නෑ. අලුතෙන් අකුසල් උපදවන්න කැමතිත් නෑ. තියෙන කුසල් වලට කැමති අලුතෙන් කුසල් උපදවන්න කැමති. ඒ නිසා මොකද කරන්නේ? මෙයා පුරුදු කරනවා සිහියෙන් ඉන්න. මෙයා ටික ටික කායානුපස්සනාවට සිත පුරුදු කරනවා. වේදනානුපස්සනාවට සිත පුරුදු කරනවා. චිත්තානුපස්සනාවට සිත පුරුදු කරනවා. ධම්මානුපස්සනාවට සිත පුරුදු කරනවා. මේ විදිහට ටික ටික මෙයාගේ සිත පුරුදු කරනවා සතර සතිපට්ඨානෙ. ඔන්න බලන්න මාර්ගයට සාවකයා පැමිණෙන ආකාරය. ඊට මෙයා පුරුදු කරනවා මේ හිත මේ කාම ආරවණ වලින් බැහැර කරගෙන පවත්වන්න සමාධියක් තුළ. එතකොට මෙයා මේ මොකක්ද දිනු කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ සමාධිය තුළින් දිනු කරගෙන බලාපොරොත්තු මොකද? අර චතුරාර්ය සත්‍යය තියෙනවනේ මෙයා තේරුම් ගත්තොත්. ඒ චතුරාර්ය සත්‍යය තියෙනවා කරන්න දේවල් හතරක්. දැන් මේක සත්‍යයෙන් කියලා තේරුම් ගැනීම සම්මාදිට්ඨියනේ. ඒ ඒ සත්‍යයට කළ යුතු දේවල් හතරක් තියෙනවා. මොකක්ද දුක අවබෝධ කළ යුතු කෘත්‍ය ඥානය. ඒකටයි දැන් මේ මාර්ගය මෙයා දියුණු කරන්නේ. එයා මොකද කරන්නේ? මොකද යා ඉපදීම, ජරා මරණ, ශෝක වැළපීම්, දුක් දුම්නස් මේ ඔක්කොම අවබෝධ කළ යුතු. පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ යුතු. මේ අපි කතා කරන මේ දුක නම් වූ ජීවිතේ අනිත්‍යමයි. මේක දුකමයි. තමාගේ වශයෙන් පවත්වන්න බෑමයි. ඔන්න මෙයා ඒ විදිහට අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගන්නා වැඩපිළිවෙල තමයි මේ මේ ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට යායි අවබෝධ ක්‍රීම පිණිස මහන්සි ගන්නවා. ඊළඟට මේ අවබෝධ කරගෙන තියෙනවා මේ කාම තණ්හා භව තණ්හායි භව තණ්හා තමයි මේ පැවැත්ම සකස් කර කර දෙන්නේ. එහෙනම් මේක මේක ඇති නොවීම පිණිස මහන්සි ගන්න ඕන කියලා ඒ තාරයස්ථානික මාර්ගයමයි පුරුදු කරන්නේ. ඊළඟට මේ තණ්හා නැති ජීවිතය තමයි පුරුදු කරන්න තියෙන දුක්ඛ නිරෝධය. ඒ තාරයස්ථානික මාර්ගය පුරුදු කරන්නේ. ඒසනා තියෙන්නේ ආර්ය වෙන මාර්ගයක් නෑ ඒසනා කියන්නේ මොකද්ද? ආර්යස්ථානික මාර්ග කිකිරි බිත්තර දැම්මට පස්සේ බිත්තර රැකීම ඇර කෙනෙක් බිත්තර වලින් පැටව ගන්න කිකිරිට වෙන ක්‍රමයක් තියෙනවද? නෑ. ඒ වගේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය හොඳට තේරුම් ගත්තේ කිනාට. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇර වෙන මාර්ගයක් නෑ. ඊට පස්සේ ඒ මාර්ගයමයි යා සම්පූර්ණ කරගන්න. ඒකට බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සම්පූර්ණ වෙන්නේ මොකද්ද? අර චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානයත් කෘත්‍ය ඥානයත් කෘතඥාන. කෘතඥානය කියන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරගෙන පුරුදු කරගෙන යනකොට කවදා නමුත් දුක සම්පූර්ණයෙන් ආවෝද වුණාද ඊට පස්සේ දුක අවබෝධ වුණා. ඊළඟට දුකේ හට ගැනීම සම්පූර්ණයෙන් ප්‍රහාණය කළාද දුක්ඛ සමුදය ප්‍රහාණය වුණා. ඒ වගේම දුක නැතිවීම සම්පූර්ණයෙන් සාක්ෂාත් කළාද දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළා. ඒ නැතිවීමේ මාර්ගය පරිපූර්ණ වශයෙන් වැදුවාද ඒක සම්පූර්ණ කළා. ඒකට තමයි ඒ සඳහා තමයි බුදුවරු පහළ වෙලා මේ ලෝකයට ධර්ම දේශනා කරන්නේ. බුදුවරු පහළ වුණේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කිරීම පිණිසමයි. වෙන කර්මකට නෙවෙයි. ඉතින් ඒ නිසා පින්වතුනි ඔබ අවබෝධ කරගන්න ඉන්න ඕනේ මොකද්ද? බුදුවරු පහළ වුණේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කිරීම පිණිස පමණයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රවණය කරපු ශ්‍රාවකයන් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන, කුත්ති ඥාන, කෘතඥාන වශයෙන් සම්පූර්ණ කරගත්තා නම් එයයි තමයි රාතන් වහන්සේලා. අනිශ්‍රාවකයෝ සත්‍ය ඥාන, කෘත්‍ය ඥානය කරමින් ඉන්න ශ්‍රාවකයෝ අනාගාමී. සකදාගාමී ඊළඟට සෝවාන්. එතකොට මේ සත්‍ය ඥාණයට පත්වෙච්ච ශ්‍රාවකයා සෝවාන්. එහෙමනම් පින්වතුනි ඊළඟට මේ මාර්ගයේ ගමන් කරන්න නම් අපි ඔන්න ඔය ඔය සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල තමයි තියෙන්නේ. සෝතාපන්න වෙච්ච කෙනෙක් සෝවාන් වෙච්ච කෙනෙක් තුල පිළිතන අංග කීයක් තියෙනවද? අංග හතරක් තියෙනවා. මොනවාද අංග හතර? බුදුරජාණන් දැන් මේ ධර්ම මාර්ගයේ හොඳට පුරුදු කරනකොට චතුරාර්ය සත්‍ය ධර්මය හොඳට ශ්‍රවණය කරන්න ලැබෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට බුදුරජාණන් වහන්සේගේ ගුණ අහන්න ලැබෙනවා. මොනවද ගුණ? අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේවනුසාන බුද්ධෝ භගවා අර්ථ වශයෙන් නෝනින් තේරුම් ගන්නවා අර්ථ වශයෙන් අර්ථ වශයෙන් නෝනින් තේරුම් අරගෙන හිත පහදවා ගන්නවා ලෝකෙ කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි විදියට ඒක සෝදාපට්ටි අංගයක්. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. උන්වහන්සේ වදාළ ධර්මය කුමක්ද? චතුරාරි සත්‍ය ධර්මයයි. එතකොට මේක මනාකොට වදාළ දෙයක් කියලා හිත පහදවා ගන්න ස්වාකාතයි. ඒක මේ ජීවිතය අවබෝධ කරන්න පුළුවන් දෙයක්. සිත පහදවා ගන්නවා යා සම්දික්කයි. මේක ඕනෑම කාලයක අවබෝධ කරන්න පුළුවන් දෙයක්. අකාලිකයි. ඕනෑම බුද්ධිමත් කෙනෙකුට ඇවිත් බලන්න කියලා පෙන්වන්න පුළුවන් දෙයක්. ඒහි පස්සිකයි. තමා තුළට පමනවාගෙන දකින්න ඕන දෙයක්. ඕපනයිකයි. ඕනෑම බුද්ධිමත් කෙනෙකුට තමන්ගේ නුවණේ ප්‍රමාණයට දිනු කරන්න පුළුවන් දෙයක්. පච්චත්තං වේතබ්බෝ මේ ලක්ෂණ තියෙන්නේ බුද්ධ දේශනාවේ විතරයි. පින්වතුනි ලෝකේ කිසි තැනක වෙන කිසි විෂයක වෙන කිසි ධර්මයක වෙන කිසි වැඩපිළිවෙලක මේ බුද්ධ දේශනාවේ ඇති ලක්ෂණ නැහැ. බුද්ධ දේශනාවේ ඇති ලක්ෂණ 6 තමයි ඔය. ස්වාක්ඛාත, සම්දිත්තික, අකාලික ඒහිපස්සික ගෝපනායක පච්චත්තං වේදිතව මේ ලක්ෂණ 6 බුද්ධ දේශනාවේ ඒ ධර්මයේ තියෙන බව අපි හඳුනා ගන්නට ඕන. අපි හඳුනාගෙන අපේ සිත පහදවා ගන්නට ඕනේ. අපිට මේක විශාල ලාභයක් අපේ ජීවිතයට කියලා. නොසෙල්වෙන කිසිවෙකුට සලවාලිය නොහැකි පරිදි අපේ සිත අපි පහදවා ගන්නට ඕන. එතකොට ඒක සෝතාපන්න වෙච්ච කෙනෙකුගේ අංගය සෝතාපට්ටි අංගය. අපි මේක පුරුදු කරන්න ඕන. එතකොට තමයි මාර්ගයේ ඉක්මනට වැඩෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සුපටිපන්නයි සුපටිපන්න කිව්වේ? ඔව් රාග දේශ මොව ඔව් දුරු කරන්නා වූ ප්‍රතිපදාවේ පිළිපන්න. පුජුපටිපන්න. ඔව් ඍජු ප්‍රතිපදා. මොකද්ද ඍජු ප්‍රතිපදාව? ඔව් ඍජු මාර්ගය කියන්නේ ආර්ය ස්ථානික මාර්ගය. කෙලින් යනවා කියලා කියන්නේ ආර්ය ස්ථානික මාර්ගය පුරුදු කරනවට කියන නමක්. ආර්ය ස්ථානික මාර්ගයේ පුරුදු කරන ශ්‍රාවකයා ඥාය පටිපන්න ඔව් චතුරාරි සත්‍ය අවබෝධයේ පිළිපන් ශාවක ප්‍රතිසාර. සාමීචි ප්‍රතිපන්නයි. අන්නයට චතුරාරි සත්‍ය අවබෝධ කරවන පිරිසක්. ඒ තමයි සෝවාන්, සකදාගාමි, අනාගාමි, ආරියත් යන ඔව් සතරමඟ සතර ඵලයන්ට පිළිපන් ශ්‍රාවක සංඝරත්නය අවබෝධ කර ගන්නවා. මේ ශ්‍රාවක සංඝ රත්නය. එතකොට පින්නතුනි ඒ කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ. දැන් අම්මා දැකලා තියෙනවා සමහර නිවෙස් වලට ගියාම හරි දුක හිතෙන කරුණක්. විහාරේ ස්වාමීනියෙන් අපේ විහාරේ පෙන්වන්න යන්න කියලා මම එක්කන් යනවා. බුදුරජාණන් වහන්සේ පිරිවහන්සලමක් තියෙනවා. ඒකත් එක්ක මේ ආසනීයම හේතු කරලා තියෙන අනිත් දෙවිවරුන් හිතුවර. ඒකේ තේරුම මොකද්ද? ඒ කෙනා බුදුරජාණන් වහන්සේ වන්දනන්නේ නැහැ දෙවි වන්දනන්නේ නැහැ හිතාගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ අරහන් සම්මා සම්බුද්ධාදී නවාරාධි ගුණගිනි ගුණයන් යුක්තනේ අර දෙවිවරු ඒ ගුණයන් යුක්තයි කියලා ඒකට මෙයා හරියටම තෙරුවන් අවබෝධ කරගත්ත කෙනෙක්ද නෑ නේව තෙරුවන් අවබෝධ කරගත්තා නම් එයා බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මය ශ්‍රාවක සංඝ රත්නය කියන තිසරණය විතරයි. තිසරණය විතරයි වෙන සරණක් නැහැ. එතකොට යා විහාරයක් හදාගත්තොත් බුදි පිළිම වහන්සේ විතරයි. පින්තූරයක් හැටියට තියෙනවා නම් එහෙනම් සාරි සාරිපුත්තු මොග්ගල්ලාන ආනන්ද රාහුලාදී ස්වාමීන් වහන්සේලගේ පින්තූර තමයි තියාගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලා ශ්‍රාවක වූ. වෙන විදියක් නැහැ. මේ වගේ හොඳ තිසරණයක පිහිටලා සිටින්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය ඒ ශ්‍රාවකයන්ගේ ගුණ සිතරා මේක තුන්වෙනි සෝදාපට්ටි අංගය. මේවා අපි තුල ඇති කර ගන්න ඕනේ. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම. දෙක ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම. තුන ආර්ය ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි නොසැලෙන පැහැදීම. හතර ආරිකාන්ත සීලය. ඒ කිව්වේ සීලය ඔබ ආරක්ෂා කරන්නේ සිල්පද ආරක්ෂා කරන්නේ අවබෝධයකින්. මාර්ගයේ නිවන් මඟට උපකාරක වන කරුණක් හැටියට. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මාර්ගංග දියුණු කරන ආකාරයට එතකොට පංචශීලය ආරක්ෂා කරන්නේ මේ විදිහටයි. එතකොට යම් කිසි කෙනෙක් පංචශීලයේ පිරිසිදු ආරක්ෂා කරනවා නම් නිවනම කියන අංගයක් ඇතිද? මොකද්ද මේ සතුන් වැඩිමින් වල කියන්නේ? සොරකමින් වල කියනවා. වර්ධිකාම සේවනයෙන් වැළකීම බොරු කීමෙන් වැළකීම මත්පැන් මත් මද්ද්‍රව්‍ය භාග පාවිච්චියෙන් වැළකීම මේන් වැළකීලා සිටීම. බුදුරජාණන් වහන්සේ මේ අංගවල තමයි මිනිස්සයා පිළිටවන්නේ. බලන්න මේ පිළිටවන ආකාරයේ බුදුරජාණන් වහන්සේ දවසක් බැලුවා කාටද මම පිළිට වෙන්න ඕනි. දැක්ක තරුණෙක් ඉන්නවා. ඒ තරුණිය අද යනවා ගුරු පඩුරුත් අරගෙන තමන්ගේ තක්ෂශීලා ඉගෙනගත් තැනට යනවා. මේ තරුණයා මගදී ආව වෙන සතුරන්ට මැරෙනවා. හැබැයි මෙයාට සුගති උපදින්න පුළුවන් වෙන කෙනෙක්. පිළිහිට වෙන්න කල්පනා කළා. එයාගේ නම මොකක්ද? චත්තමානක. ඒ තරුණයා යම ඒ තරුණයාන පාරේ ගහක් යට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. වැඩ ඉඳලා කතා කරා චත්ත මෙහෙන්නේ ළඟට ගියා වැන්දා. එහෙනම් ඔබ වහන්සේ අහුව මේ සත්ත්වකින් යන සත්ත්මානව ඔබ මේ බුදු ගුණ දන්නවද? අනේ ස්වාමීනි නෑ ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා තියෙනවා කියලා ඇහුවා. අනේ ස්වාමීනි මම සරණ ගිහින්නේ නෑ කිව්වා. එහෙනම් සත්‍ය ඔබ බුදුරජාණන් වහන්සේ සරණ යන්න. ඒ කවුද මේක කියා දෙන්නේ? බුදුරජාණන් වහන්සේමයි සරණ යන්න කිව්වා. කියලා මේ සත්වානක මොකද කළේ? සරණ ගියා. ඊට පස්සේ ඔබ එහෙනම් මේක පාඩම් කරගන්න. ඉගෙනනවා. මොකක්ද ඉගෙනන්නේ? පාඩම් දෙකේ අර්ථයක් දැනගන්න ඕනේ. යෝ වදතම් පවරෝ මනු ජේසු සක්ක මොනි භගවා කතකි මිනිසු පාරගත්ෝ බල විරිය සමන්ති තං සුගතං සරණත් මුපේ ඒක තේරුම යෝ වදතං කවරෝ මනුජේසු මනුජ කියන්නේ මනුෂ්‍යයන්ට මනුජේසු කියන්නේ මිනිසුන් අතර ඔව් කතාබස් කරන මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ යම් කෙනෙක් ඇද්ද? සක්ක මොනි භගවා කතකිච්චෝ කතකිච්ච කිව්වේ රහතන් වහන්සේ. අරහත් වූ ශාක්‍ය මුනිంద్ర වූ භාග්‍යවතුන් වහන්සේ තමයි ඒ. පාරගතෝ බලවිරිය සමන්වි. තමන් වහන්සේගේ බලවීරින් යුක්තව සංසාරේ එතරට වැඩියන් තං සුගතං සරණත්තං උපේහි ඒ සුගතයන් වහන්සේව ආදරෙන් සරණ යන්න දුවා. එතකොට මේ සත්ත්ව කුමාරයා මොකද කළේ? සරණ ගියා බොහොම සතුටින් සරණ ගියා. හොඳයි ස්වාමීන් කියලා. ඊට පස්සේ ආයෙ ඇහුවා එහෙනම් සත්ත්වමානවක ඔබ ධර්මයේ සරණ ගියේ නැද්ද? අනේ ස්වාමීන් මම සරණ ගියේ නැහැ කිව්වා. ධර්මයේ සරණ යන්න කිව්වා. ඊට පස්සේ ඔන්න ධර්මයේ සරණ ගියාට පස්සේ තත්ත මෙන්න මේ ගාථාව ඉගෙන ගන්න කියලා ධර්මය ගැන උගන්වන්න පටන් ගත්තා කොහොමද? රාග විරාග මනේජ මසෝකං ධම්ම මසංඛත මපටිකුලං මధుරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්තමුපේ රාග විරාග මනේජ මසෝකං රාගය දුරු කරන්නා වූ අනේජන්ගේ තෘෂ්ණාව නැති කරන්නා වූ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන තෘෂ්ණා නැති කරන්නා වූ ශෝක රහිත වූ සංකත කිව්වේ මේ හේතුඵල ධහම ඉක්මවාගිය ලෝකේ කිසි ලෙසකුණු පිළිකුල් නැති ධර්මයි මధుර නිමම් පගුණම් ප්‍රවිබත්තම් මේක හොඳට ප්‍රගුණ කරද්දී ඊටා මිහිරි දහම් වර සමතු වෙනවා අනේ ධර්මයේ ආදරෙන් සරණ යන්න කිව්වා. හොඳයි ස්වාමීන් කියලා සරණ ගියා. ඊට පස්සේ චත්ත කුමාරයෙක්ගෙන් ඇහුවා චත්ත ඔබ ආරි සංඝයා සරණ ගියේ නැද්ද? අනේ ස්වාමීන් සරණ ගියේ නැහැ කිව්වා. එහෙනම් ආරි සංඝයා සරණ යන්න කියලා. කියලා මේ ගාථාව ඉගෙනුවා. බ්‍රහ්ම හොඳට පාඩම් කරගන්න කිව්වා. මොකද්ද? යත් ච දින්න මහපල මාහු චතුසු සුචිසු පුරිස යුගේසු අට්ඨච පුග්ගල ධම්ම දසාසේ සංඝමිමන් සරණක්ඛ මුපේ යත්තච දින්න මහා ඵලමාහු යමෙකුට යමක් පූජා කළොත් මහා ඵල ලැබෙනවා කියලා කියනවා නම් චතුසු සුචීසු පුරිස යුගේසු ඒ සත්පුරුෂයන් වහන්සේලා යුගල වශයෙන් හතරයි කවුද සෝවාන් මාර්ගඵල සකදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අරහත් මාර්ගඵල. අන්නේ සත්පුරුෂයන් වහන්සේලාට අට්ඨජ පුද්ගල ධම්ම මදාසි. ඒ ධර්මයේ තුල උන්වහන්සේලා පුද්ගලයන් වශයෙන් අට දෙනයි. සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා සෝවාන් ඵලයටපත් වූ කෙනා. සකදාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා සකදාගාමී ඵලයටපත් වූ කෙනා අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා අනාගාමී ඵලයටපත් වූ කෙනා. අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා අරහත් ඵලයටපත් වූ කෙනා. මේ තමයි සත්පුරුෂයන් වහන්සේලා අට දෙනා. මේ සංඝ රත්නය ආදරෙන් සරලයන් කියවා. ඊට පස්සේ ඇහුවා මේ චත්ත කුමාරයා සිල්පද කියලා එකක් දන්නවද? අනේ ස්වාමීනි මම දන්නේ නැහැ කිව්වා. අහලා නැහැ කිව්වා. එහෙනම් සතුන් මරීමෙන් වැළකී වාසය කරන්න. ඇහුව ඉසල පානාතිපාතා වේරමණී සික්ඛාපදං කියන එක අහලා තියෙනවා කියලා නැති කිව්වා. සතුන් මරන්න එපා කිව්වත් තව කෙනෙක් ලවා මරවන්නත් එපා කිව්වා. හොඳයි කිව්වා. ඊට පස්සේ කිව්වා මේ අදින්නාදානා වේරමණී සික්ඛාපදං කියන එක අහලා තියෙනවා කියලා කිව්වා. නැති කිව්වා. එහෙනම් අනුන්ගේ දෙයක් නොදුන්න දෙයක් සොරකම් කරන්න එපා තව කෙනෙක්ව සොරකමකට පොළඹවන්නත් එපා කිව්වා. හා කිව්වා. වැරදි කාම සේවනයේ කාමසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං කියන කහලා තියනවද කියලා. අනේ නැtei කිව්වා. එහෙනම් ඉගෙන ගන්න කිව්වා සම්මතයෙන් ස්වාමියා බිරිඳ දෙන්නේ කියලා. ස්වාමියා බිරිඳ ඉක්මවා යන්නේ. බිරිඳ ස්වාමියා ඉක්මවා යන්නේ. ඒ විවාහක පවුල් වල තියෙන අයගේ විවාහ ජීවිත කඩාකප්පල් කරන්නේ. යම් කිසි කෙනෙක් යම්කිසි කාන්තාවක් යම්කිසි රැකවරණයක් කෙනෙක් යටතේ ලැබලා සිටිනවා නම් ඒ අයට සැහැසිව හෝ කැමැත්තෙන් හෝ බලහත්කාරකම් කරන්නේ මේකයි කාමවර්ධය හැසිරීම වෙන්නේ අනුන්ව පොළඹවන්නත් එපා තමන් කරන්නත් එපා හා කිව්වා ඊට පස්සේ කිව්වා බොරු කියන්නත් එපා තව අනිත් අයට බොරු කියන්න මඟ සලසන්නත් එපා ඊට පස්සේ කිව්වා මත්පැන් බොන්නත් එපා කාටවත් බොන්නේ ඉන්නත් එපා. හොඳයි ස්වාමීනි මම ඔක ආරක්ෂා කරන්නම් කිව්වා. ඊර්වසි මා මොකද කළේ? මේ ආරක්ෂා කරන්නම් කියලා කිව්වට පස්සේ චත්ත කුමාරයා බොහෝම සතුටින් දැන් අර ගාථා තුන කී කී යනවා. මොකද්ද ගාථා තුන? යෝවද තම් පවුරෝ. ඒ ගාථා තුන කී කී යනවා. යනකොට හොරු පිරිසක් හොරු කණ්ඩායමක් පැන්න පාර මැද්දට. පැනලා මොකද කළේ? මෙයාගේ බඩු ටික මංකොල්ල කනවා. දැන් පොරබදිනවා. පොරබදින එකට හොරු මියාව මැරුවා. මරණයකට මියා මැරෙන්නේ කොහොමද? යෝ ආදතම් පවරෝ මනු ජීසු සක්්‍ය මොනි භගවා කත කිච්චෝ කිය කියා මෙයා මැරුණා. බලන්න මේ ධර්මයේ හම්බුන්නේ නැත්නම් මෙයාගේ හිත පිහිටන්නේ අරගෙන. අර ගුරු ගෙදරට සල්ලි අරන් යනවා. මෙයාගේ හිත ඒක පිහිටියේ නෑ. මෙයාගේ හිත පිහිටි බුදු ගුණේ. නිදා පිබිදියා වගේ දෙව්ලොව උපන්නා. මෙයා කල්පනා කළා මම මේ කොහෙද ඉන්නේ? දෙවියන් අතර. එයා කල්පනා කළා හරි බුදුමයි. මම මේ බොහොම සුළු වේලාවකට තිරුවන් සරණ ගිහිල්ලා. මම මේ සුළු වේලාවකට සීල්පද ආරක්ෂා කරලා මට මෙච්චර පිහිටක් ලැබුණා නම් මේ සුදු වේලාවකට තෙරුවන් සරණ ගිහින් මට මෙච්චර පිහිටක් ලැබුණා නම් මුළු ජීවිත කාලෙම තෙරුවන් සරණ යන අයට මුළු ජීවිත කාලෙ සිල්පද රකින්න අයට කොච්චර පිහිටක් ඇද්ද කියලා චත්ත කුමාරයා දිව්‍ය ලෝකයේ ඉඳගෙන සන්තෝෂ වෙලා දෙවි කෙනෙක් හැටියට බුදුරජාණන් වහන්සේට වෙල කියලා ගියා. දැන් අපි සිල් රකින්න පොඩි කාලේ ඉඳලම පොඩි කාලේ ඉඳලා තිසරණිය ගැන කියන. එහේ එහෙනම් අපිට ඒක වුණේ නැත්තේ. අවබෝධයෙන් ඇදහැවිලි නැහැ. සායි බබා ආදාහන් යන කෙනෙක් යමන් කියලා මුතෙන්ට යනවා. ඔන්න ගිහලා කවුරු හරි බජන් කියනවනම් මෙයාත් ගිහලා වාඩි වෙලා එතන ඒක තප්පුලම් ගහනවා. ඊළඟට ඔන්න තව කෙනෙක් ඉන්න වරෙන් යන යාචා කරන යාචා කරන්න දැන් ලෙඩ සනීප කරනවා. ආ යමන් එන ඒකත් බලන්න. එතනට යනවා. එතන තප්පුලම් ගහනවනම් මෙයාත් ගිහලා ඒක ගහනවා. තව තැනක කියන එහෙම බෑ. ඕක නෙමෙයි වෙලා තියෙන්නේ උඹලට අපල. මේ අපල දීලා තියෙන්නේ කවුද? එක්ක ශනි, එක්ක රාහු, එක්ක කේතුගේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. මොකද කරන්න ඕනේ? කොඩියක් ගන්න කියන කාක්කෙක් ඇඳපන් කියන කොඩිය. නායක කෙනෙක් ගන්න ගිහලා බෝධිය එල්ලාපන් කියන. එල්ලන බාරවයක් කියන. අර කීපිට කියාපන් කියන මේ අපල දෙන්නේ හා යමන් යමන් අපලලු හොන් එතනට එනවා. දැන් තිසරණේ තියනවද නැද්ද? තිසරණේ නැති ප්‍රශ්නක් තියෙනවා. තිසරණේ නැති ප්‍රශ්නක් තියෙනවා. ඇයි මේ හිතාගෙන ඉන්නේ හැමදේම ජීවත් වෙන්න? හැමදේම ඉන්න අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ ඒක. තේරුම් අරගෙන හොඳට තිසරණේ පිළිටන්න ඕනේ අර චත්ත කුමාරයා බලන්න කොච්චර ලස්සනද මේ විනාඩි 5ට කතා කරලා. එහෙනම් අපිට කොහොම පුළුවන් ඉන්න ඕන දැන් චතුරාර්ය සත්‍ය ධර්මය ගැන විස්තර කර කර දැන් මොන අපි කතාබස් කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතාබස් කරනවා. ගෞතම බුද්ධ ශාසනය ගැන අපි කතාබස් කරනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්නේ මෙහෙමයි කියලා කතාබස් කරනවා. එහෙනම් අපිට කොච්චර දෙයක් කරගන්න පුළුවන්ද? ඉතින් මේ නිසා පින්වතුනි දුර්ලභ දේ අපිට මේ ජීවිතේදී අපි අත්හැරියොත් ඔබ හිතන්නේ අපි වෙන ජීවිතයක අල්ලගනී කියලාද? මේ ජීවිතයේ තිසරණේ අපිට අත්හැරුණොත් වෙන ජීවිතයක හම්බ වෙන්නේ එහෙනම් අපි වෙන ජීවිතයක් කරා යද්දී අපි මේ ජීවිතේදී අල්ලගෙන ඉන්න තියෙන අල්ලගෙන ඉන්න ඕන ඒ තිසරණේ මේ ජීවිතේ අපි සීලය පුරුදු කරන්නේ නැතුව වෙන ජීවිතයක සීලය පුරුදු කරයි කියලා හිතනවද? නෑ. ඒක මේ ජීවිතේ කළ යුතුයි. මේ ජීවිතේ කළ යුතුයි. තිසරණේ පිහිටීම මේ ජීවිතේ කළ යුතුයි. ඒවා අපි මේ ජීවිතේ කිරීමෙන් තමයි අපි මේ ජීවිතය තුළ දියුණුව සලසා ගන්නෙ. ඉතින් ඒ නිසා පින්වතුනි ඒක හොඳට අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගෙන අපි අවබෝධයෙන්ම තෙරුවන් සරණේ පිහිටපු අය බවට පත් වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර වශයෙන් ඉගෙන ගන්න ඕනේ. දැන් අපි බුද්ධ දේශනා ඉගෙන ගන්න ඕනේ ඒක. පංච උපාදාන ස්කන්ධ ගැන ඉගෙන ගන්නවා ආයතන හය ගැන ඉගෙන ගන්නවා ධාතු ගැන ගන්නවා මේ ඉගෙන ගන්නේ දුක්ඛාරි සත්‍ය ගැන නෙවෙයිද දුක්ඛාරි සත්‍ය ගැනයි බුදුරජාණන් වහන්සේ නොයේ ක්‍රමයට නොයේ කාකාරී නොයේ විස්තර වලින් නොයේ උපමා වලින් දුක්ඛාරි සත්‍ය විස්තර කරලා තියෙනවා නොයේ කාකාරී නොයේ ක්‍රමෙන් දුක්ඛ සමුදය විස්තර කරලා තියෙනවා නොඑක ආකාරයෙන් නොඑක ක්‍රමෙන් දුක් නිරෝධය විස්තර කරලා තියෙනවා. නොඑක ආකාරයෙන් නොඑක ක්‍රමෙන් දුක් නිරෝධ ගාමිනී පටිපදාවන ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරලා තියෙනවා. මේ නිසා යම් කිසි කෙනෙකුගේ හිතේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා නම් ඇති වෙන්න ඕනේ Tamanට ධර්මය අවබෝධ කරගන්න තියෙන එකම මාර්ගය හැටියටයි. පින්වතුනි මතක තියාගන්න මම කිව්වේ ඒකයි. මේක හරියට ව්‍යංජන භාජනයක් වගේ. එතකොට මේ ව්‍යංජන භාජනයෙන් හැන්ද දාලා අතට අරගෙන දිව ගෑවොත් විතරයි තේරෙන්නේ. හැන්ද ඒකේ තිබුණා කියලා කිසි වැඩක් නැහැ. ඒ වගේ තමයි මේ ධර්මයේ අවබෝධ කරන්න නුවණ මෙහෙවීමෙන්මයි අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. වෙන කිසිම දෙයකින් නෙමෙයි. ඒ නිසා දුර්ලභ දේ අවබෝධ කිරීම පිණිස උතුම් බුදුරජාණන් වහන්සේගේ සරණ ස්ථිරව පිහිටලා උතුම් සදහම් සරණෙහි ස්ථිරව සිත පිහිටුවාගෙන උතුම් ආර්ය ශ්‍රාවක සංගරුවණේ සරණෙහි ස්ථිරව සිත පිහිටුවාගෙන උතුම් සීලයෙහි ස්ථිරව සිත පිහිටුවාගෙන මේ ගෞතම බුදු සසුනේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න ලැබේවා